ඒ නිසා ඒ ප්‍රයත්නයට වඩ වඩාත් උනන්දු ඇතිවීම පිණිසත් ඒ අවශ්‍ය කරන ධර්ම ඥානය ලැබීම පිණිසත් මේ ධර්ම දේශනාව දිගින් දිගටම පැවැත්වීමෙන් තව තවත් වේගවත්ව තව තවත් ඍජුව මේ අත්දැකීම් ළඟා කරගන්නට පුළුවන් වෙනවා ඇති. අපි ක්‍රමානුකූලව ඉදිරිපත් කරගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ අවසාන භාගයේදී සාකච්ඡා කරන්න යෙදුනේ හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව තමන්ගේම අස්පනා පිට පේන දේවල් උපයෝගී කරගෙන තමන්ගේම භාවනා මානසිකාර්ය උනන්දු කරගෙන ඒ හේතුඵල ධර්ම සම්බන්ධතාවය වටහා ගැනීමටයි මේ හේතු මේ ඵල කියලා ගන්නකොට භාවනාවට අපි එක නම් වන්නේ නාම ධර්ම හේතු ඵල රූප ධර්ම කියලා. නාම ධර්මයක් හේතු වෙන වෙලාවල් තියෙනවා. රූප ධර්මත් හේතු වෙන වෙලාවල් තියෙනවා. නාම ධර්මත් ඵලය වෙන අවස්ථාව තියෙනවා. නාම ධර්මත් රූප ධර්මත් ඵලය වෙන අවස්ථාව තියෙනවා. මේ නිසා අපේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ සදින්ද්‍රිය පරීක්ෂාවට භාජනය කරලා ආර්ය පරිේෂණයට භාජනය කරලා ගත වෙන ගත වෙන මොහොතක් පාසා මේ නාම ධර්ම සහ රූප ධර්ම අතර හේතුඵල සම්බන්ධතාවයේ දකින්කොට යෝගාවචරයට හතරකොන් ස්වરૂපයක් දැක ගන්න පුළුවන් වෙනවා. නාම ධර්ම නිසා නැත්නම් නාම ධර්ම හේතුවෙන් රූප ධර්ම ඵලයක් වශයෙන් ලැබීම අපි මේක සාකච්ඡා කරා සචේතනිකව සිදු කරන අතපය නැමීම් දිගහැරීම් ඉඳ ගැනීම් වාඩි වීම ඇවිදීම් ඇලවීම හැරීම් යන ආදී විදියට මේ ළඟට රූප ධර්මයක් හේතු කරගෙන නාම ධර්ම පහළ වීම සම්බන්ධයෙන් ගන්නකොට <clears throat> අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වාගේම අවසානයේ සාකච්ඡා කරමින් සිටියේ නාම ධර්මයක් හේතු කොටගෙන නාම ධර්මයක් පහළ වීම එදත් දේශනාවේදී මතක් කරන්ට යෙදුණු තාලෙට මේ මාතෘකාව බොහෝම විචිත්‍රයි බොහොම සියුම් බොහෝමත්ම දවස පුරා පැතිරිච්ච මාතෘකාවක් අපි මේ වෙනකොට වරක් දෙවරක් මතක් කරගත්ත තාලෙට අපේ ඉඳුරන් 6 විවෘත වෙච්චි දොරකඩවල් 6ක් වාගේ ප්‍රසාද රූප 6ක් බොහෝමත්ම උනන්දුවෙන් අරමුණු පිළිගන්න සූදානමින් ඉන්නවා. දෙවේලේ සූදානමින් ඉන්නවා. චක්ෂු ප්‍රසාදයේ වශයෙන් රූප පිළිගන්න සූදානමින් ඉන්නවා. සෝත ප්‍රසාදයේ වශයෙන් ශබ්ද පිළිගැනීමේ උනන්දුවෙන් පසු වෙනවා. ඝාන ප්‍රසාදයේ වශයෙන් ආග්‍රහණයේ ගඳ සුවඳ පිළිගන්න සූදානමින් ඉන්නවා. දිව රසය වශයෙන් විවහා ප්‍රසාදය රසය ලබා ගැනීමට පෙරොත්තුව බලාපොරොත්තුව ඉන්නවා. කාය ප්‍රසාදය ප්‍රස්තව්‍ය කියන ස්පර්ශය ලබා ගන්නට එළඹිලා ඉන්නවා. හිත ධම්මාරමණ ලබා ගැනීමට එළඹිලා ඉන්නවා. මේ හය දෙනා එකිනෙකා පරයා යමි. එකිනෙකා pore කාලා ඉදිරියට යමින් මම මගේ අරමුණ මම මගේ ආරම්භණය ලබා ගනිමි කියන මේ ලොකු සටනක මෙතන තියෙනවා. ඒ සටනේ ස්වરૂපය සාමාන්‍ය ඈතක ඉඳලා බලන්න අමාරුයි. බාහිර කෙනෙක්ගේ බලන්න අමාරුයි. Tamange උනත් හිත කලබල තියෙන වෙලාවේ බලන්න අමාරුයි. වේගයෙන් සිදුවෙන වෙලාවේදී බලන්න අමාරුයි. මේක හරියට මහ විශාල සංකීර්ණ යන්ත්‍රයක් අපි ගලවලා ඒ යන්ත්‍රයේ ක්‍රියාකාරීකම බලන්න හදනවනම් අපි ඒ යන්ත්‍රය වැහුම් අරින්ට කලින් යන්ත්‍රේ වේගය අඩු කරන්න ඕන. යන්ත්‍රේ නතර කරලත් බෑ. නතර කෙරුවොත් වැඩ කරන්නේ නැති වෙනකොට යකඩ කඳක් විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වේගය අඩු කරන්න ඕනේ. අඩු කරලා එහි වෙන්න පුළුවන් අනතුරු අවස්ථා දුරු කරලා දන්නා ගුරුවරයෙක් ඉන්නකොට එකින් එක එකින් එක මේ යන්ත්‍රේ පරීක්ෂා කරගෙන යනකොට අපිට පුළුවන් දැනගන්න මද වේගයෙන් වැඩ කරනකොට මෙහි කොච්චරනම් දේවල් යන්ත්‍ර සූත්‍ර කෑලි කොටස් වැඩ කරනවාද කැරකෙනවා පෙරලෙනවා තද වෙනවා ඇඹරෙනවා විවිධාකාර වැඩ උණුසුම් වෙනවා සිසිල් වෙනවා මේ විදිහට මද වේගයෙන් යනකොට මේක බලාගෙන ඉන්නකොට පස්සේ හිතා ගන්න පුළුවන් මේක සම්පූර්ණ මේ වැහුම් වහලා සම්පූර්ණ වේගයෙන් වැඩ කරනකොට මොන විදිහකට මොන විදිහේ බල මොන විදියෙ ශක්ති මොන විදියෙ ගෝර්ණ මේක තුල ක්‍රියාත්මක වෙනවද කියලා. අන්න ඒ වාගේ තමයි මේ සඩින්ද්‍රිය තුල සිදුවෙන වැඩපිළිවෙල හය නූල් පොටවල් හයක් ඇදෙන්න වගේ දිගටෝම ඒවා තුල වැඩ රාජකාරි හයක් සිදුවීම පවතිනවා. නමුත් බුද්ධත්වයේ ලැබපු අරිහත්වයේ ලැබපු ඒ වාගේම අනුන්ට යමක් කියලා දෙන්න තරම් කරුණාව මෛත්‍රිය පෙරදරි කරගත්ත මහා කල්යාණ මිත්‍රයෙකුට හැර මේ වැඩ වෙන වෙන වැඩපිළිවෙලේ එක එකන බාර ගන්න කොටස් කොච්චර වෙනස් වෙනවද කියලා කියලා දෙන්න අමාරුයි මේ කවුරුත් වගේ අහලා ඇති අර අන්ධයෝ හය දිනකට ඇතෙක් අත ගන්නට දීලා ඇතා කොහොමද කියලා ආපුවාම එක එකනා කියන්නේ කන විතරක් අත ගාපු එකනා කියනවට හරියට ඇතා කුල්ලක් වගේ කියලා හොඬ වෙලා අත ගාපු එකනා කියනවා නැත්නම් වංගෙඩියක් වාගේ කියලා. කකුල් අත ගාපු කෙනත් වංගෙඩියක් වගේ කියනවා. වලිගය අත ගාපු කෙනා කොස්සක් වගේ කියනවා. අන්න ඒ වගේ තමයි අපි මේ සඩින්ද්‍රිය තුල දවස පුරාම සිදුවෙන දේවල් වලදී ඇහැ දකින්න වෙලාවේදී දැක්කයි කියලා කියනවා. නමුත් අපි ඒ වෙලාවේදී දන්නේ නැහැ කනෙමුත් කනට ශබ්ද වදිමින් තිබිලා තියෙනවා. ශරීරයේට ස්පර්ශය ලැබෙමින් තිබිලා තියෙනවා රසට යම් කිසි රසයක් දිවට නාසයට ආග්‍රහණයක් හිතට හිතවිල්ලක් ලැබිලා තියෙනවා නමුත් අරගේ ප්‍රකටවම තිබුණේ වර්ණය සංඨානය ඒකයි ගැටුනේ ඇහැට ඇහැටයි මානසිකාරයේ යෙදලා තිබුණේ ඒ නිසා අපි කියනවා මම බලන්නේ මම දැක්කා මම රූපයක් දැක්කා කියලා නමුත් ඇත්ත ඇති හැටියෙන් බලනකොට ඒ වෙලාවේ අර හයක් වූ ඉන්ද්‍රියයන් තුල නිදිමර ගාතේ වගේ අනික් ඉන්ද්‍රියයන් තුල සිදුවෙච්ච වැඩ අපි දන්නේ නැහැ. මොකද යොමුව මානසිකාරය යදිලා තිබුණේ ඇහැට. මේ නිසා මේ සදින්ද්‍රිය තුල මොනවා සිද්ධ වුණත් අපි බාරගන්නේ මොකද්ද? මානසිකාරයෙන් පෙන්ලා දීපු දේ විතරයි. මේ නිසා මානසිකාරය කියනා වූ චෛතසිකය නිසා තමයි චක්ෂුස් විඥානයේ කියන චෛතසිකේ පහළ වුණේ. මේ නිසා කියනවා නාම ධර්මයක් වූ මානසිකාර්ය නිසා නාම ධර්මයක් වූ චක්ෂු විඥානයේ පහළ වුණා කියනකොට නාම ධර්මයක් හේතු කරගෙන නාම ධර්මයක් පහළ වීම කියන සංසිද්ධිය බොහොම ප්‍රකටයි. අපි දකින වෙලාවේදී නැත්නම් ඇහැ ඉස්සර වෙලා ඉන්න වෙලාවේදී අපි යම් කිසි දේවල් දකිමින් ඉන්න අනිකුත් අංශ නිද්‍රාවටපත් වෙලා වගේ නමුත් අර හිතේ අපි පිළි අරගත්ත සාකච්ඡා කරගත්ත විතර යොහුසුලුකම නිසා වහා ක්‍රියාත්මක වෙන නිසා ක්ෂණයෙන් අපිට සද්දයක් ආපුවාම එහිට යෙද වෙන ගතියකුත් තියෙනවා. කුමක් හෝ ප්‍රකට අරමුණ අනුව එනතන් තමගේ සංසාරගත පුරුද්ද අනුව සංඥා ගොනුව අනුව අතීත අපි මේ හයෙන් කැමති දෙයක් බාර අරගෙන අනික් කෙනෙක් කිව්වොත් ඒ සද්ද නෙමෙයි අපි දෙන්නෙක් එකතු වෙලා වැඩක් කර කර ඉන්නවා. මම බලමින් ඉන්නවා තව කෙනෙක් කියනවා මයි ළඟ ඉඳලා ඒ වෙලාවේ මෙන්න මේ මිහිරි ශබ්දයක් තිබුණයි කියලා. මම අර පුද්ගලයාත් එක්ක ගැටෙන්න ඉඩ තියෙනවා බොරු කියන්න එපා. උන්ටටම පැහැදිලිව තිබුණ දැකීම විතරයි. ශබ්දයක් තිබුණ නැති වුණා නම් මට ඇහෙන්න එපා. ඒක අර පුද්ගලයා කියනවා මොන එහෙම වෙන්න බෑ. දැකීමක් තිබුණම නෑ එතන ශබ්දයක් විතරයි තිබුණ නමුත් හොඳට ඇහුවේ නැති නිසා කාටවත් ඇහෙන්නේ නෑ ඒ නිසා මයිත් එක්ක රණ්ඩු කරන්න හදනවා කියලා අන්න ඔය වගේ ගැටීමක් ලෝකේ ඇති වෙන්නේ මොකද මේ වැඩ හයක් සිද්ධ වෙද්දී අපි අපේ රසයට අනුව එකක් තෝරාගෙන ඒක අදාහ ගන්න. දකින්නවා දකින්නවා දකින්නවා එච්චරමයි. වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වට නෑ එතන කංකලු මිහිරි නාදෙකුත් තිබුණා. ආග්‍රහණයකුත් තිබුණා. අපි අදහන්නේ නෑ. මේ මොකද අපි දන්නේ නැති නිසා අපි මේ පිළිබඳ අවදියේ නොසිටි නිසා මේක තමයි භාවනා පැත්තට මේකෙන් ගන්න තියෙන විදිය. කල්පනා කරන්ට ආහාර වේල ගන්නට අපි එතෙන්ද යන අවස්ථාවේදී අපි ඒ ආහාරය යතා වූ වර්ණය නිසා හෝ එහෙම නැත්නම් හොඳ සුවඳ නිසා හෝ අපි ආහාරයට විජු වෙලා තව සංభాෂණයට පැමිණලා ඉන්න තව කෙනෙකුත් එක්ක ඉතාමත්ම සුහදව දිගට කතා කරමින් අර ආහාර වේල ගන්න කියොත් අපිට ආහාර වේලේ අත්තා වූ රසය දැක ගන්න බැරුව යනවා විඳ ගන්න බැරුව යනවා. මොකද අපි වර්ණයටමත් වෙලා සුවඳටමත් වෙලා කතාවටමත් වෙලා එතන බනවලා තිබුණු ආසනයේ යත්තා වූ සුඛ ස්පර්ශයටමත් වෙලා එතන කතා කරන නැත්නම්ගේ බර වචන වලට අහුම්කම් දීගෙන ආහාර වේල ගන්නකොට ආහාරයේ රසය අපිට යථාසේ විඳ ගන්න බැරි වෙනවා. මේ මොකද අපේ මානසික ආරය දිවට යෙදෙන්නේ බොහොම කලාතුරකින්. මීරි ආහාර දිවේ ගැටුණත් හිත යෙදිලා තියෙන්නේ අන්න අර කියන බාහිර දේවල් වුණොත් ඒ ආහාර වේලේ වැළඳීම සම්පූර්ණ ආනිසංසදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරක් යෝගාවචරයෝ මේ කියන උපදේශ වලට ගරු කරලා මේ කියන උපදේශ අනුව Tamange කටයුතු ඉතාම හිමිහිට කටයුතු කරගෙන යන වෙලාවේදී ආහාර දාන වේලට යනකොට ඒ දාන වේල ඇහැ ගැටෙනකොටම Taman තේරුම් ගන්නවා මේ දැකීමක් මෙතන තියෙන්නේ රූපයක් තියෙනවා ඇහැ තියෙනවා දැකීම දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා පාත්‍රය හෝ වේවා නැත්නම් ගන්න ආහාර භාජනය හෝ වේවා අත දිගාරනකොට දිගහරිනවා දිගහරිනවා කියලා මෙනෙහි කරමින් තමන්ගේ ආහාර ගන්නවා ඊට පස්සේ ආහාර ප්‍රමාණ කරලා අනනකොට අනනවා අනනවා කියලා අනනවා කටට ලං කර ගන්නකොට ලං කරනවා ලං කරනවා මුඛ විවෘත කරනවා විවෘත කරනවා විවෘත කරනවා ආදී මානසිකාරයෙන් යුක්තව රසය දිවට ලං වෙනකොට දැනෙනවා දැනෙනවා කියලා රසය මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් හොඳට විකනවා. අපි දන්නවා හොඳට විකලා හපලා ආහාර ගත්තොත් තමයි ආහාර රසය ඕජාව ශරීරයට ගැනෙන්නේ. ඒ නිසා හොඳට විකනවා. මේ වෙනකොට දිවට අර කෙල නිසා ආහාර මුඛයේදීම දිව දිය වෙලා යන නිසා මේ යෝගාවචරයට ආහාර රසය නොදණියන් දෙවි තියෙනවා. නොදෙන යන නිසා ටික වෙලාවක් වළඳනකොට ආහාරයේ අර ප්‍රිය ස්වરૂපේ නැති වෙලා අඩාල් කරගන්න උනත් දක්ෂ ඊටාම අවංක ඊටාම ගරු කටයුතු විදියට භාවනා කරන යෝගාවචරයන්ට සිදු වෙනවා මේ නිසා බොහෝ විට යෝගාවචරය පවා ආහාර රස මදි කියන වෙලාවල් එනවා වෙලාව හොඳ නැහැ කියන වෙලාවල් එනවා ඒ මොකද හේතුව ඒ ආහාරයේ රස තෘෂ්ණාවට දැන් හිත යන්නේ නැහැ හිත යන්නේ තමන්ගේ ශරීරයේ රස බලනවා නම් රසේ රසේ වශයෙන් මෙනෙහි කරනවා වෙන සෑම කරන කියන ක්‍රියාවක් තුළදීම යෝගාවචරය ඒ දේ මෙනෙහි කරගෙන යනකොට අර රසය නැතිව ගියා හා සමාන වෙන්න පටන් අර ගන්නවා ඒ වෙනකොට ඊ타ත්ම අවංකව ඊ타ත්ම ගෞරවයෙන් උපදේශ වලට ගරු කරලා භාවනා කරන ඉරියව් පවත්වන මෙනෙහි කිරීම කරන යෝගාවචරය කෙට්ටු වෙලා යන්නත් ඉඩ තියෙනවා දුර්වල වෙලා යන්නත් ඉඩ තියෙනවා නමුත් මේ ධර්ම දේශනා කරන්නේ මේ කරුණ මතක් කරලා දෙන්නේ එහෙම භාවනා කරලා කිට්ටු වෙන්න නෙවෙයි. එහෙම භාවනා කරලා ආහාර වේල අඩාල කරවන්න නෙවෙයි. යෝගාවචරය මේ විදිහට බඩගින්නේ ඉඳලා හරි කමක් නැහැ. ඇඟ කිට්ටු වෙලා වුණත් කමක් නැහැ. රස තෘෂ්ණාව ජයගත්තොත් ඒක ඒ මානසිකාරයේ පැවැත්වීමේ ආනිසංශයක් වෙනවා. යෝගාවචරය මෙතෙක් කල සංසාරේ නොකලපු ඉදිරි පියවරක් ලැබුවා වෙනවා මේ වාගේ කල්පනා කරනකොට ගිහි ජීවිතයේ පැත්තෙන් ශරීරයේ විභූෂණය මහත්කම ලස්සන ගැතෙන් බලනකොට නම් පසුබෑමක් වෙන්න ඉඩ තියෙනවා නමුත් හිත දියුණු කරන වැඩපිළිවෙලේ බොහොම ඉදිරියට යෑමක් මෙතන සිද්ධ වෙනවා උදාහරණයක් විදිහට කියනවා නම් වාහනයක් නිතරම පාරේ හොඳට දුවනවා නම් ඒ කාර් ඒ වාහනේ ඉන්ජිමට සම්බන්ධ කරලා තියෙන බැටරිය හොඳට charge වෙනවා. නැත්නම් හොඳට පණ පෙවෙනවා. කාර් එක ස්ටාර්ට් කරන්නට පණ ගන්නවන්න ඕනේ ඕනම වෙලාවක ඒ කාර් එක කන්දකදී හෝවා පල්ලමකදී හෝ වේවා. උදේ පාන්දර හෝවා දවල් හෝවා බොහොම ඉක්මනින් පණ ගන්නව ගන්න පුළුවන්. මොකද බැටරිය හොඳට charge වෙලා තියෙනවා කියලා අපි ඉංග්‍රීසි වචන තමයි මෙතන පාවිච්චි වෙන්නේ. නමුත් ඒක සිංහලේ මේක තේරෙනවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරය නිතරම තමන්ගේ හිත මෙනෙහි කිරීමේ නැත්නම් මානසිකාරයේ යොදවගෙන ඉන්නවා නම් ඒ යෝගාවචරයාගේ ශාරීරිය දුර වෙලා දුර්වල වෙලා ගියත් හිත ඕනම දුෂ්කර අවස්ථාවකදී රාග අරමුණක් ඉදිරිපිට ද්වේෂ අරමුණක් ඉදිරිපිට මෝහ දනවන අරමුණක් ඉදිරිපිට වහා සමාධිගත වෙන්න පුළුවන් පණ ගැන්වීමක් ඇති වෙනවා වෙන විදිහකට කියනවා ධර්ම බැටරිය charge වෙලාමයි තියෙන්නේ ඒ නිසා යෝගාවචරයට ඒ ආහාර වේලේ අඩුපාඩුව දැනෙන්නේ හිතේ ගතේ කර්මන්නේ භාවයේ කිසිම අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට මේ මානසිකාර්ය කියන ධර්මතාවයේ තේරුම් අරගෙන තේරුම් අරගැනීමේ වැඩපිළිවෙලක් කරනවා නම් යෝගාවචරයා නියමම ආර්ය පරිේශණය කරන්නා වූ පරිේශකයෙක් බාටපත් වෙනවා. ඒ විදිහට රස සමහර වෙලාවට මේකට තව නිදර්ශන දෙක තුනක් ලං කර ගන්නවා නම් මේ මානසිකාර්ය කියන නාම ධර්මයක් හේතුවෙන් නාම ධර්මයේ පහළ වීම ගැන භාවනා කරගෙන ඉන්නකොට සමහර විටක යෝගාවචරයෙන්ගේ හිතවලට වේගයෙන් සිටිවිලි ගලාගෙන ඉඳ පටන් අරගන්න. දැන් හිතවිලි වලට මත් වෙලා හිතවිල්ලටම මානසිකාර්ය දැඩිව පිහිටියොත් හිතවිලි නතර කරගන්න බැරුව යනවා. දිගින් දිගට දිගින් දිගට මොකද හිතත් ධම්මාරම්මණයත් කියන දෙක තියෙන පැත්තටයි දැන් විඥානයේ යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා විඥානීය මානසිකාර්ය විඥානයට යොමු වීම නිසා දිගටම හිතවිලි පහළ වෙනවා ඒක වළක්වා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරය සතිමත් වෙන්න නැත්නම් මේ හිතවිලි දිගට ඒම කියන දේ භාවනාවට නංවා ගත්තොත් වැටෙනවා. මානසිකාර්යයේ යෙදුනොත් යම් කිසි දෙයකට Tamanට උවමනාව තිබුණත් වළක්වා ගන්න බැරි ධර්මත හිතවිලි පහළ වීම දිගටම පහළ වෙන්න පටන් අරගන්නවා. සමහර යෝගාවචරයේ චරිත චරිතාකාර බලනකොට මේ හිතවිලි වලට බොහොම කැමතියි. හිතනවා මේකත් භාවනාවක් කියලා. මේක විසරද දැනුමක් කියලා හිතනවා. එහෙම පුද්ගලයන්ට කවදාකවත් මේ මානසිකාරයේ කියන දෙයට Taman වහල් වෙලා හිතවිලි ගඟක පාවෙන ගසාගෙන යන තත්වයක් වැටහෙන්නේ නැහැ. මේක නාඹුවක් විදිහට ගණන් ගන්නවා. ආඩම්බරයක් විදිහට ගණන් ගන්නවා. ඒ යෝගාවචරයා අසත්‍යමත් පුද්ගලයා බවටපත් වෙනවා. සම්පජාඤ්ඤයක් නැති පුද්ගලයා බාටපත් වෙනවා. හිතපු තැනම එක තැන කරකැවෙන පුද්ගලයා බාටපත් වෙනවා. නමුත් හිතවිලි දිගට එන එක තුලත් භාවනාන වශයෙන් තේරුම් ගත යුතු කොටස් තියෙනවා. මොකද මානසිකාරයේ දෙයිලා තියෙන්නේ මේ කියන හිතන හිතට නම් ඒක දිගටම හිතවිලි පහළ වීම සිද්ධ වෙනවා. මේක යෝගාවචරයා හිතවිලි පහළ වෙද්දීම තේරුම් ගන්න ඕනේ. මොකද අනුන්ගේ හිතවිලි පහළ වෙද්දී අපිට මේක තේරුම් ගන්න බෑ. Tamangeeme හිතවිලි පහළ වෙදි තේරුම් ගන්න ඕන. ඒ වාගේම හිතවිලි පහළ නොවන වෙලාවක මේ ධර්මතාවය තේරුම් ගන්නත් බෑ. ඒ නිසා හිතවිලි පහළ වෙද්දීම තේරුම් ගන්න ඕනේ. මේ නිසා හිතවිලි පහළ වීම දුර්වල යෝගාවචරයට බාධාවක් වුණාට දක්ෂ යෝගාවචරයට ආහාරයක් වෙනවා. එහි ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. සමහර වෙලාවල් වලට රූප පේජ් පටන් අරගන්නවා. දිග්ගතෝම රූප පේන්ට් පටන් අරගන්නවා. එක රූපයක් යනකොට තව රූපයක් වෙනවා. ඒ රූපය යනකොට තව රූපයක් වෙනවා. දිගින් දිගටම මානසිකාර්ය ප්‍රകൃති හැට නෙවෙයි හිතට පේන්න පටන් අර ගන්නවා. මෙතනත් මේ මානසිකාර්ය ප්‍රකටවම ප්‍රබලවම ඍජුවම ඒ දේ යෙදවිලා තියෙන තාක්කල් රූප පේනවා. මේකෙමුත් යෝග අවස්ථරට තේරුම් අරගන්න පුළුවන් මේ මානසිකාර්ය කොතෙන්ට දයන්නේ එතන තමයි අපේ අත්දැකීම. ඒ වාගේම කටුක වේදනාවක් දිගින් දිගට යන වේදනාවක් ආපුවාම හිත පිම්බීමේ හැකිලීම කියන මූල කර්මස්ථානයේ වේවා එහෙම නැත්නම් ආනාපාන කර්මස්ථානයේ වේවා වැඩ කරගෙන යනකොට නැවත නැවතත් Taman විසින්ම අර වේදනා ඇතිතැනට හිත ඇදගෙන ගිහිල්ලා අවධානයේ එහිම යොදවන බව ඉතාම ප්‍රකට කාරණාවක් මේ සෑම සියලු දෙනෙක්ම අත්දැකලා තියෙන කාරණාවක් ඒකට හේතු වෙන්නේ අර කියනා වූ මානසිකාර්ය ඒ වේදනා සංඥාවේ ඇති ප්‍රකටකම නිසා පාලනයකින් තොරව හිතුමනාප හිතුවකාරකමට එතෙන්ට යන්න ගන්නවා. මේක තේරුම් අර ගන්න ඕන. ඒ වෙලාවේදී වේදනාව නැති වේවා කියලා අපි द्वේෂය පහල කරගත්තොත් අපිට මානසිකාරය දැක ගන්න හම් වෙන්නේත් නෑ වේදනාව දැක ගන්න හම් වෙන්නේත් නෑ මෙනෙහි කරන හිත දැන ගන්න හම් වෙන්නේත් නෑ කවදාකවත් වේදනාව ජය ගන්න හම් වෙන්නේ නමුත් යෝගාචරය තේරුම් අරගත්තොත් දැන් වේදනාවයි තාම ප්‍රකටයි, කපන සුළුයි, අඹරන සුළුයි, පෙළෙන සුළුයි. මානසිකාරයේ ඒ කාන්තේම දැන් වේදනාව පිටලා තියෙන නිසා හිත සම්පූර්ණයෙන්ම වේදනාව අත්දකින්න වෙලාවක් කියලා තේරුම් ගත්තොත් යෝගාවචරයට වේදනාව ධර්මය අවබෝධ කර ගැනීමට කාරණාවක් වෙනවා ඒ වෙලාවට. වෙන විදිහකට කියනවා නම් හරියටම 100%ක්ම වේදනානුපස්සනාවේ යෙදෙන යෝගාවචරයක් බවට පත් වෙනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනාව වැඩිගෙන එනකොට භාවනාවේ හතරකොන් තේරීගෙන එනකොට මතුවෙන ඕනෑම අරමුණක් සුභ වේවා අසුභ වේවා ප්‍රිය වේවා අප්‍රිය වේවා ප්‍රකට වේවා අප්‍රකට වේවා ඒක මතුවෙලා ආවේ අපිට පාඩමක් කියලා දීලා යන්ටයි එහෙම නැතුව දෙවියෙක් විසින් බ්‍රහ්මයෙක් විසින් පත් කරපු දඬුවමක් නෙවෙයි එන්නේ පාඩම ඉගෙන ගන්නට අපි ඉවසිල්ලෙන් ඒ අරමුණ මේ මතුවෙන දේ භාවනාවට නංව ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මේ නාම ධර්මයක් නාම ධර්මයකට බලපාන ආකාරයට සාක්ෂි කරගත්තා වූ මේ මානසිකාර්ය පිළිබඳ අවබෝධ කර ගැනීම බොහොම වටිනවා. මුදිමේ ඉන්න කාලේ අහලා තිබුණ දෙයක් තමයි මම දැකලා නම් තිබුණේ නෑ. නමුත් කර්මස්ථානාචාර්යවරු මතක් කරපු නිසා අහලා තියෙනවා. සමහර යෝගාවචරයෝ විශේෂයෙන්ම බටහිර රටවල් වල ඒගොල්ල කියනවා අපේ මේ ආසියාකරයේ අත්තන්ගේ හන්දි ද්විත්ත හන්දි තියෙන පුද්ගලයෝ කියලා. ඒගොල්ලන්ට එක හන්දියකට තියෙන්නේ එක භාගයයි. ඒ නිසා ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අපි ඉඳ ගන්න විදිහට උක්කුටිකෙන් වාඩි වෙන්න බෑ. වැසිකිළිය පවා ඒගොල්ල භාගයක් වාඩි වෙලා ඉඳගෙන ඉගේ ආසනානුරූපයෙන් තමයි කරන්නේ. පරියංගයට ගිහාම ඒ අතන්ට එකම අපායක් බාටපත් වෙනවා. ඒ නිසා බොහෝ විට අවසර ඉඳනවා පුටුවක ඉඳගෙන වාඩි වෙන්න. මේ නිසා මේ අතන්ට මුලදී මේ බිම ඉඳ ගන්නවා සපත්තු සෙරෙප්පු නැතුව ඇවිදිනවා කියන දේවල් ලොකු භාවනාවක්. මේ අත් භාවනා මධ්‍යස්ථාන වල ආපුහම බොහෝම කැමැති හිත උදරයේ හෝ පිම්බීමේ හැකිලිමේ හෝ යදවන්ට මෙනෙහි කිරීම කිසිම පැකිලීමක් නැතුව බාර ගන්නවා ගුරු උපදෙස් බාර ගන්නවා නමුත් මේ කය ඉද නොදෙන නිසා මේ අත් මේ කයට තියෙන පුදුමාකාර ආදරය නිසා ඒක තලන්ට පොඩි කරන්න කැමති නැහැ ඒකෙන් එන වේදනාව බොහොම අවංකවම පරාජය පිළි අරගෙන උපදේශ පතනවා මොකද කරන්නේ. ඉතින් කමන්නේ පුටුවක ඉඳගෙන හරි වාඩි වෙන්න කියලා දැන් භාවනාවට යොමු කරලා ටික දවසක් යනකොට ඒ අත්බිම ඉඳ ගන්නවා විනාඩි 10න් 15න් සමහර විනාඩි භාගයට ගණන් කරනවා. මම අද විනාඩි 9මාරක් වාඩිලා හිටියා වෙලාව තියාගන්න හිත විනාඩි 10ක් වාඩි වෙනවා. ඊගාව පරියන්කේදී 10යි විනාඩි භාගයක් වාඩි වෙනවා. ওই විදිහට වැඩ කරලා පරියන්කේ හදා ගන්නවා. හදාගෙන මේ රස්සාවල් නිවාඩු දාගෙන විශාල වේදමක් කරගෙන මේ ඇවිල්ලා කරගෙන යන භාවනාව නිසා මේ අත දවසින් දවස ගණන් කර කර මෙහෙම ලාභ ලබනවා. ලාභ ලබලා දවසක මේ අතෝ වේදනාව ජය ගන්නවා. වේදනාව අර කලින් ඉඳගත්තු තැන ඉඳලා අවසාන වෙනකම් වද දී තිබුණු වේදනාව දැන් ජය ගත්තාම මහා පාලුකමකටපත් වෙනවා හිත. දැන් අර මොන හිතින්ද දැනක් නැහැ. මේගොල්ලෝ ඇවිල්ලා චෝදනා කරනවා දැන් භාවනාව කැඩිලා මගේ හිත හැම වෙලාවෙම අයාල යනවා එක්ක නින්දට වැටෙනවා දැන් වේදනාව නැහැ ඉතින් යෝගාවචරයන් මේ ගුරු ගුරුවරේ මතක් කරලා දෙනවා හිත වැඩෙනකොට හිත දියුණු වෙනකොට හිතවිලි ජය ගැනීම කියලා දෙයක් තියෙනවා වේදනා ජය ගැනීම කියලා දෙයක් තියෙනවා නමුත් උනන්දු වෙලා ලං වෙලා භාවනා කරන්න මේ අතන්ද මේක තාම ඒ තරමට හිත ගිහිල්ලා නැති නිසා නැවත මොනම ක්‍රමයකින් හරි වේදනාව ඇති කරගන්න උත්සාහ කරනවා එහෙව් ඇත්තෝ මේ රළු වැරලි නැත්නම් බොරළු ගෙනියලා ඒ සිමෙන්ති පොළවේ ඒක අතුරලා ඒ උඩ වාඩි වෙලා ඒ උඩ ඉඳගෙන භාවනා කරනවා වේදනාව මතු කරගන්න. මොකද ඒ අතන්ට හරිම ලේසි වේදනාවට හිත යොදන්න. ඒ අතෙන් විතරක් නෙමෙයි මේ අතන්ටත් එච්චරයි. වේදනාවක් ආවොත් මානසිකාර්ය වේගයෙන් එතෙන්ට යනවා එතනින් ගලවා ගන්න බැරි තරමට. ඒ නිසා භාවනාවේදී එල්ල කිරීම කියන දක්ෂතාවය ලබන්න නම් වේදනාව විතර යාළුවෙක් ඇත්තේ නැහැ යන්තනක වේදනාවක් ආවොත් මොන මධ්‍යස්ථ අරමුණක් ඉදිරිපත් කෙරුවත් ඉදිරිපත් වුණත් ඒ සියල්ලම කඩා විදගෙන මානසිකාරයේ වහාම වේදනාව දිහාට යනවා ඒ නිසා යම් කිසි ප්‍රමාණයකට භාවනාව කරගෙන යන ඇත්තන්ට වේදනාව ඊ타ත්ම මිත්‍රයෙක් වෙන්න පටන් අර ගන්නවා ඕනම දුක් කරදරයක් හෝ වෙන දෙයක් හෝ අමතක කරලා හිත හරියටම එකවරම වේදනාවේ అలවා තබා ගන්න පුළුවන් ශක්තිය නිසා මේ තමයි මානසිකාර්ය කියන චෛතසිකේ ප්‍රාතිහාර්ය ඒ නිසා වේදනාවල් දකින්නකොට ආසකරන්ට යන්නත් එපා කියලා උපදෙස් දෙනවා වේදනාවල් දකින්නකොට සාමාන්‍ය විදිහට අප්‍රිය කරන්නටත් එපා වේදනාව වේදනාව විදිහට බලන්න ඕන වෙන අරමුණකුත් ඒ විදිහට බලන්න ඕනේ එතකොට දවස පුරාම අපි මේ එකිනෙකාට කරුණු කියලා දෙන්න හදන්නේ කාරණා ඔත්තු කරලා ගන්නට හදන්නේ මොකද අපි හිතාන ඉන්නේ එකක්. ඒ අත්ත දැකලා තියෙන්නේ අහලා තියෙන්නේ එකක්. ඉතින් අපි යනවා අපි දැකපු විදිහට අපි අහපු විදිහට අර මනුස්සයාට හේතු ගන්නවා. එතකොට තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. දෙන්නම එකපාර යන්නේ. දෙන්නම එකම දෙයටමයි මුහුණ දෙන්නේ. නමුත් එක්කෙනෙක් අහනවා, එක්කෙනෙක් දකිනවා. ඉතින් දැකපු කෙනා කියනවා අහපන් මිනිස්සු කියලා. අහපු මිනිස්සු අර මිනිස්සුර ගහලා කියනවා දැකපන් මිනිස්සු කියලා. ඉතින් මෙතන කතාව. ඉතින් මෙතන ගමනක් නැහැ. නතර වීම. ඔන්න ඔය ප්‍රශ්නේ තේරුම් අරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ වචන හැටියට බලනකොට මුනි භාවයට පත් වෙනවා. කතා කරගන්න බැරුව යනවා. මොකද සිද්ධියක් වෙනකොට Tamange ඉඳුරන් 6 සංවර කරගන්නා වැඩේම Tamanට කරගන්න බැරි තරම් විශාල රාජකාරියක්. යෝගාවචර වගකීමක්. ඒ හේව අසීරු අවස්ථාවක අනුන්ගේ අදකුද බලන්ටයි අනුන්ගේ අඩුපාඩු බලන්ටයි ගියාම ඒක මහා අවුලෙන් අවුලයි. ඒ නිසා යෝගාවචර ජීවිතේ වචනයක් කතා කරන් දවසක එළඹුණොත් පුදුමයි. නමුත් කල්පනා කරලා බලන්න අපේ අද ගත කරන වෙලාවල් වල අපි කොච්චරනම් අනුන්ගේ ව්‍යාපාර වලටද උපදෙස් දෙන්න හදන්නේ. අනුන්ගේ ව්‍යාපාරද අපි ගණන් හිලව පෙන්වන්නට හදන්නේ. ඒ නිසා තමන්ට අසීරු අවස්ථාවක් ආපුවාම වහාම ඉඳුරන් සංයම කරගෙන හැකි තාක් දුරට මේ තමන් තුළ මේ මානසිකාරයේ යෙදවීමෙන් සිදුවෙනා වූ විපල්ලාස මේ නිසා තව හිතකට මුල් හිත බලපාන හැටි මේ නිසා දෙවනියට පහළ වෙන හිත මුල් හිතෙන් වර්ණ ගැන්වෙන හැටි මුල් හිතෙන් හැඩගැස්වෙන හැටි මුල් හිතෙන් වස කවන හැටි තේරුම් අරගන්න තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයාට වචන කතා කරන පුද්ගලෙක් වෙන්න බැරුව යනවා සිද්ධියක් එනකොටම වහාම නිස්සද්ද වෙලා හිත මානසිකාරයට යොදවනවා. යොදවලා දැන්ට වෙන්නේ මොකද්ද කියලා බලා ගන්නවා බලාගෙන ඒක තමන්ගේ පාලනයක් ඇතුළත ගැනීම තමයි වටිනාම දේ. යෝගාවචරයට අවශ්‍යම කරන දේ. එතකොට ඒ අතර තේරෙන්න පටන් අර ගන්නවා. මේ මුල් වේදනාවෙන් පිළිපිලි හිටියානම් ඒ හිත දෙවණියට පහළ වෙන හිත මිරිකාගෙනමයි මත කරගන්නේ. ඒ හිතට පූර්ණ ශක්තිය නැහැ. දැන් මම පෙලෙන්නේ කියලා පරාජිත හිතක් පහළ වෙනවා. නමුත් යෝගාවචරයා සෑම මොහොතකම එළඹ සිටි සීයේ ඉන්න නිසා ඊගාව පහළ වෙන හිතට මුල් හිතේ වේදනාවේ පීඩාව දෙන්නේ නැහැ පිරිසිදු ප්‍රසන්න හිතක් පහළ කරගන්න පුළුවන් වෙනවා. එන්නේ ඒ නිසා යෝගාවචරය වේදනාව දිහා බලනකොට නරකක් කියලා හිතලා බලන්න හොඳ නැහැ. හොඳක් කියලා හිතලා බලන්න හොඳ නැහැ. මධ්‍යස්ථ හිතින් බලන්න ඕනේ. සුබ දෙයක් දකිනකොට උනත් ඒ කලින් දැකපු සුබ සංඥාව ඉදිරිපත් කර ගන්න ඕනේ නැහැ. මධ්‍යස්ථ හිතින් මෙනෙහි කරන්න ඕනේ. මේක වේදනාවට බොහොම ප්‍රකටයි. හිතවිලි වලට බොහොම අදාළ උපදේශයක්. ඒ නිසා මානසිකාරය කියන ධර්මතාවයේ අනුව හිත යොදවන යෝගාවචරයට තමන්ගේ මේ සදින්ද්‍රිය විශ්වවිද්‍යාලයක් වාගේ කොයි කොයි අංශෙමුත් මොහොතක් අත නොහැර තොරතුරු විශාල තොරතුරු රාශියක් ලබා ගන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා අනිත් Taman ළඟ ඉන්න පුද්ගලයා තුළ සිදුවෙන වැඩපිළිවෙල සාමාන්‍යයෙන් තේරුම් ගන්න. අපි බල්ලෙක් උගේ වලිගය අල්ලගන්නට කැරකෙන කැරකෙන කැරකෙන යනකොට අපිට කොහොමද මේ මතක් වෙන්නේ පේන්නේ අන්න ඒ වගේ තමයි මේ ගැතුලේ තියෙන වැඩ පිළිවෙල වේගයෙන් මානසිකාරය කරකිනවා අපි වේගයෙන් කරකිනවා ඒක අල්ලගන්න ඉතින් අල්ලගන්න බැරි නිසා අපි වටවලල්ලේ යන ගමනක් තමයි තියෙන්නේ ඒ නිසා මේක වේගය අඩු කරන්න ඕනේ අඩු කරලා මේක අල්ලගන්න බැරි බව තේරුම් අරගන්න ඕනේ පුළුවන් නම් පුළුවන් සෑම වෙලාවකම මධ්‍යස්ථ අරමුණක යොදවන්න ඕනේ. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ යොදවන්න ඕනේ. යොදවනකොට යොදවනකොට වැටහෙනවා මේ ධර්මතාවය මටය මමය මාගේය ස්ත්‍රියාවක්ය පුරුෂයක්ය කියාගන්න බැරි ධර්මතාවයක් කියලා වැටහෙනවා. එතකොට ඒ පුද්ගලට ආය කතා කරන්න දෙයක් නැහැ. කාරණා වැටහිලා. ඒ නිසා අනුන්ගේ දේවල් අනුන්ගේ මෛත්‍රී අනුකම්පාවෙන් අනුන්ට කරන ප්‍රධාන උදව්වක් හැරුණ විට එනතන යමෙක් ඇවිල්ලා අහපු දෙයකට කාරණාව ඉදිරිපත් කරන විට ආරාධනා පූර්වක කරනවා හැර අනුන්ගේ දේවල් අවශ්‍ය නැහැ. මෙන්න මේ කාරණාව නිසා. එහෙම නැතුව අපි මේ ගොළුව කරන්ට එහෙම නැතුව අන්දේව කරන්ට දෙන ඉරගෙදරක දාන උපදේශ මාලාවක් කියලා හිතන්න එපා. මේවා මුලින් මුලින් කිව්වා නම් මේ අත තේරුම් ගන්නේ නැහැ. ඒ නිසායි මේ ධර්මානුකූලව භාවනාවේ යෙදෙද්දීම ක්‍රමක්‍රමයෙන් මතු කරන්නේ. එතකොට තේරුම් ගන්නවා ඇයි මේ කර්මස්ථානාචාර්යවරු මේ විදිහේ උපදේශ පන්ති දෙන්නේ මේ විදිහේ හිතන්ට යන්න එපා අනුන්ගේ දේවල් බලන්න යන්න එපා, අහන්න යන්න එපා, කතා කරන්න යන්න එපා, පොත්පත් බලන්න දේ පාලනය කරගන්න බැරි තත්වයකටපත් වීමයි එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා වේගය අඩු කරන්න ඕනේ, අභ්‍යන්තරේ බලන්න ඕනේ. ඒ බලන දේ විසදව දැක ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ දැකලා කමඨාන් සුද්ධ කරන වෙලාවදී මතක් කරනවනම් ඊගාවට අවශ්‍ය උපදේශේ අවශ්‍ය ගමන විස්තර කරලා දෙන්න පුළුවන්. මේ පමණින් මම හිතනවා නාම ධර්මයක් නාම ධර්මයකට බලපාන හැටියට පූර්වාදර්ශයක් දීම තැහෙනවයි කියලා යෝගාවචරය තම තමන්ට ඉදිරිපත් වෙන අරමුණක් ඉදිරිපත් වෙන සිද්ධියක් පහසා මේ යොදවලා පිරිසිදු දැක ගනිත්වා ඊළඟට අපි ඉදිරිපත් කර ගන්න හදන්නේ රූප ධර්මයක් නිසාම රූප ධර්ම පහළ වීම සම්බන්ධවයි මේක බොහොම ප්‍රකට කාරණාවක් අපිට එච්චර වෙහෙසක් වෙන්නේ නැහැ මේ අවබෝධ කරගන්න අපි දන්නවා සීතල කාලේ ආපුවාම අපි එළියට යනකොටම අපිට වේගයෙන් ඒ බාහිර ලෝකයේ යත්තා වූ සිසිල අභ්‍යන්තර ලෝකයට තේරෙන්න පටන් අරගන්නවා. තේරුණා විතරක් නෙවෙයි ඒ අනුව අභ්‍යන්තර ලෝකේ කියන්නේ අපේ ශරීරය වෙනස් වෙන්න පටන් අරගන්නවා. හැම ඝන වෙනවා සුදු පිපෙනවා සමහර විටක හැම පුපුරා යනවා. අපිට ඒ විදිහේ බාහිර ලෝකයේ රූප ධර්ම ඍතුයෙන් පහළ වෙන්නා වූ රූප ධර්ම නිසා අභ්‍යන්තර අපේ ශරීරයේ වෙනස් වීම සිදුවෙන බව මේ අත බොහොම ප්‍රකට කාරණාවක් දන්න දෙයක්. ඒ වෙලාවට අපි වැඩි වැඩියෙන් ඇඳුම් ඇඳ ගන්නවා. උණුසුම ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලකට අපි එළඹෙනවා. එහෙම නැතුව තද උෂ්ණ වේලාවකට අපි එළියට බැස්සොත් අපේ ශරීරය ඒ වෙනුවට බොහොම ප්‍රසාරණය වෙලා දාඩිය ගලලා බොහොම අවදි භාවයකටපත් වෙලාපත් වෙන්න පටන් අර ගන්නවා. ඒත් අර බාහිරේ ඇත්තා වූ රූප ධර්ම නිසා කුණුසුම කියනා වූ රූප ධර්ම නිසා අභ්‍යන්තර ලෝකයේ රූප ධර්ම පහළ වෙනවා. ඒ පහළ වීම දැනෙන සමාල්ට දරා ගන්නට බැරි තරමට ප්‍රකට අවස්ථාවක්. දාඩිය වැగిරෙනවා, ස්පාසුවක් නැතුව යනවා, වේගයෙන් හුස්ම ගන්නට පටන් අර ගන්නවා. මේ වාගේ ඇතුළත ලෝකයන් විකාර භාවයටපත් වෙනවා. බාහිර උණුසුම නිසා. තවත් දන්න කාරණාවක් තමයි අපිට හොඳටම බඩගින්නක් ආපු වෙලාවට අභ්‍යන්තරයේ ආහාරයේ දිරවන මාර්ගයේ ආහාර නැතුව ගියාම අපි දුර්වලභාවයටපත් වෙනවා තොලකට වේලිලා යනවා නැගිටගෙන ඇවිද ගන්න බැරි තරමටපත් වෙනවා කල්පනා කරගන්න මොනවාක්වත් බැරි තත්ත්වයකටපත් වෙලා බොහොම ආහාර අපේක්ෂා කරන ගියරයක් අපේක්ෂා කරන තත්ත්වයටපත් වෙනවා. එහෙම ඉන්න වෙලාවක අපි හිතමු අපි ආහාර මේසයක් ඉදිරියට ඉදිරිපත් වෙච්චාම ඒ ආහාර දැකීමෙන්වත් අපිට යම්කිසි ප්‍රමාණයකට සන්තෝෂයක් පහළ වෙනවා. නමුත් එහෙම තියේදී ඒ පුද්ගලයා මේ දෙන උපදේශ පිළිපද හෝ නැත්නම් තමන් ගැන දැනගන්න ආසාවෙන් හෝ පළවෙනි ආහාර පිට ශරීරගත වීම පිළිබඳව සතියෙන් ආහාර ගත්තොත් වැටහෙනවා එක ආහාර පිටකින් ලොකු බඩගින්නක් තියෙනවා. Taman ඉදිරිපිට ලොකු ආහාර වේලකුත් තියෙනවා. නමුත් තාම අරගෙනත් නැහැ. මොකද පළවෙනි ආහාර පිට ගැනීමෙන්ම හිතේ ප්‍රසන්න භාවයක් කොච්චර පහළ වෙනවද? ශරීරයේ ප්‍රසන්න භාවයක් කොච්චර පහළ වෙනවද? අපට තියෙන දේ වැටහෙන්න පටන් අර ගන්නවද? තොලේ කටේ වුණත් තෙතකමක් ඇති වෙනවද කියන එක එක ආහාර පිටකින් වුණත් වැටෙනවා. ආහාර පිට දෙකක් තුනක් ක්‍රමානුකූල වැටෙනකොට අර ශරීරයේ තිබුණ නැති බැරි කම්මනවත් නැති වෙලා ආහාර ටික හොඳට ගන්න පුළුවන් වෙනවා ආහාර ගැනගෙන ඉවර වෙනකොට ඉඳුන් හිටුන් පහසුකම් පවා ශරීරයේ හිතේ සුඛේ පවා පහළ වෙන ආකාරයේ අර ආහාර කියනා වූ බාහිර රූප ධර්මයේ නිසා අභ්‍යන්තර ශරීරයේ ඇතිවෙනා වූ වෙනස්කම් යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා ආහාරය පළවෙනි පිටින් විශාල පරිවර්තනයක් ඇති කරලා දෙනවා ඊට පස්සේ ගන්නා ගන්නා පිටෙන් පිටට තමන්ට බුද්ධිය ලැබෙනවා ඒ බුද්ධිය අනුව ශරීරයේ ප්‍රසන්න භාවයක් ප්‍රකෘති භාවයක් අතපය දිගහැරලා වැඩකරනට කතා කරන්නට හිතන්නට පුළුවන් ස්වරූපයකටපත් වෙනවා මේ විදිහට එක දවසකට වේලකට දෙකකට මේ වගේ වෙනස්කම් අපේ ශරීරයේ නැවත නැවත සිද්ධ වෙනවා ඒ රූප ධර්ම නිසාම රූප ධර්ම පහළ වීමක් මේ අනුව කල්පනා කරලා දවස පුරා මේ සිදුවෙන මේ අපිට ලැබිලා තියෙන මේ ශරීරය කියනා වූ විශාල පරිේශනාගාරේ දිහා අපි අවදියෙන් ගත කරනවා නම් සතියෙන් ගත කරනවා නම් වැටෙනවා මේ තුල අවදියෙන් හිටියොත් ඒ කාන්තේම අස්පනා පිට වර්තමාන වශයෙන් දැකගත හැකි දේම නොබලා නොදක අපි විවිධ දේවල් හිතා ගන්න. මේක මොකද නොදැක්ක නිසා අපි හිතා ගන්නවා මෙන්න මේක මෙහෙමයි වෙන්න ඇත්තේ කියලා. මේකේ තියෙන අවුල, මේකේ තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය වැඩි නිසා අන්තිමට තේරුම් ගන්න බැරි වෙච්චාම සියලු දේටම කරන්න පුළුවන් උතුම් වූ දෙවියෙක් මේක මැව්වා කියන තරමටම අර හිතුවිලි රාශිය ඝන බහල භාවයටපත් වෙනවා. නැත්නම් මෝහය ඝන භාවයටපත් වෙනවා. මෝඩකම ඉහවහ යනවා. ඒ වගේilla මේ දවස තුල මේ සිදුවෙන වැඩපිළිවෙලට මට නම් වගේ කියන්න බෑ. නමුත් මොකද්ද මේකේ වැඩපිළිවෙලක් තියෙන නිසා එක්කෝ මේක සර්ව බලධාරී දෙවියෙක්ගේ වැඩක් ය. ඒ දෙවියන්ගේ රුචියට මනාපයට තමයි මේ කටයුත්ත වෙන්නේ කියලා ඔන්න ලෝකේ මවපු දෙවියෙක් ගැන කල්පනා කරන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ දෙවියන් විසින් පත් කරපු නියෝජිතේ ජීව ආත්මයක් මේ මගේ තුල ජීවත් වෙනවා. ඒ ජීව ආත්මය Taman කැමති දේ බලනවා කැමැති දේ අහනවා කැමැති දේ ස්පර්ශ කරනවා ආදී විදිහට මේ ඇතුළත ජීවත් වෙනා වූ පුද්ගලයෙක් මම ඇති වෙනවා මේ විදිහට ගත්තට පස්සේ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම බාහිර පුද්ගලයොත් මනින්න පටන් අර ගන්නවා ඒ ස්ත්‍රියාවක් ය පුරුෂයෙක් ඒ පුද්ගලයා මට බැන්න අය ගැහුව අය සුභය අසුභය හොඳය නරකය ආදී විදිහට මේ මෝඩකමෙන් අතුලියලා වැඩුණට පස්සේ අර පුද්ගලයාම මේන් වහහෙලා ගන්නවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ සක්කාය වශයෙන් තමන්ගේ වර්තමානයේ ඇතිදී මේ කියන ධර්මානුකූල ක්‍රමයට බැලුවොත් පේනවා. ඒක බොරු කරන්න බෑ. කොයි වෙලාවෙ බැලුවත් පේනවා. ස්ත්‍රියාවක් බැලුවත් පේනවා, පුරුෂයෙක් බැලුවත් පේනවා. උදේ බැලුවත් පේනවා, දවල් බැලුවත් පේනවා. නමුත් බලන්න ඕනේ. එකතරේ බල බෑ. ඒක සාවධාන හිතින් බලන්න ඕනේ. නැවත නැවතත් බලන්න බලන්න මේ කියන දේ පියවරෙන් පියවර සිවියෙන් සිවිය ගැලවිලා යමින් ඇත්ත පේන්න පටන් අර ගන්නවා. එතකොට ඒ පුද්ගලයාට වැටහෙනවා මේ දවස තුල අපි මේ බාහිර ලෝකයක් එක්ක ගැටීමේදී කොච්චරනම් අවස්ථාවල මම කියන්නේ කවුද නැත්නම් මේ සක්කාය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න පුළුවන්කම තියෙද්දි අපි ඒ සත්‍ක්‍රියාව නොකර මේ බාහිර ලෝකයට හිත යොදනවා බාහිර ලෝකේ විශේෂඥකම් හොයනවා බාහිර ලෝකේ දැන්ම වඩා ගන්න හදනවා බාහිර ලෝකේ තාන්න මාන්න බලාපොරොත්තු වෙනවා. බාහිර ලෝකෙට අනකරන්ට පෙළඹෙනවා. බාහිර ලෝකයෙන් මම අසවලාය අසවලාය කියලා හඳුනා ගන්න උත්සාහ කරනවා. මේ පටලැවිල්ල මේ රැවටිල්ල කියන තාක්කල් වැරදි දෙකයි. එකක් තමයි කෙලවර කරන්න බැරි බාහිරයකට හිත ගිහිල්ලා කාලේ නාස්ති වෙනවා. දෙක ඒ වෙලාවේදී Taman අවබෝධ කරගන්න තිබුණු කාලයක් නාස්ති වෙනවා. ඒ නිසා අවිද්‍යාව දෙආකාරයකට බලපානවා. මේ දෙආකාර වූ අවිද්‍යාව නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දීපු සැහැල්ලු ඊටාම සරල උපදේශ පන්තිය තමයි මධ්‍යස්ථ අරමුණකට හිත නැවත නැවත යොදවන්න යොදවලා හිත යම් විදිහකට ඒ අරමුණෙහි යෙදවීමේ උනන්දුව නිසා නැවත නැවත යෙදවීම නිසාම හිත තැම්පත් වෙන්න ගත්තොත් හිත අර බොරු මත අර හිතුවිලි මනාප වලට අහු නොවි ක්‍රමක්‍රමයෙන් කෙලින් හිත ගන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට ඇතුළට කුණු එන්න දෙන්නෙත් නැහැ, බාහිරේ කුණු හොයාගෙන යන්නෙත් නැති ස්වරූපයට හිත වැඩෙන්න ගන්නවා. අන්න ඒ නිසා භාවනානුකූලව මුලින්ම දෙන්නා වූ මූල කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම මුළු දවසම ඉන්න පුළුවන් නම් මම ඉන්නවා කියලා අදහසින් නැවත නැවත එය යදවන. එහෙම යදවිගෙන ඉන්නකොට වේගයෙන් බාහිරින් පැමිණෙනා වූ අරමුණු නිසා මේ හිත එහෙම වෙනවනම් ඒ දෙවෙනියට පමිනෙනා වූ බරපතල අරමුණු මානසිකාරයට නංවනවා. නමුත් හැකි සෑම වෙලාවකම මූල කර්මස්ථානයේ පිරිසිදුවා. පිරිසිදින්ට සිදින්ට මූල කර්මස්ථානය තුල හිත තැම්පත් වීම කියන දේ නිසා හිත සුවපත් වීමේ වැඩපත්කටපත් වෙනවා. තැම්පත් වීමේ වැඩ පිළිවෙලටපත් වෙනවා. සමාහිත වීමේ වැඩ පිළිවෙලටපත් වෙනවා. එතකොට හිත තේරුම් අරගන්නවා හිත කියන්නේ මමයි කියලා. කැඩි බිඩි විසිරී නැති නිසා. අන්න එවැනි සෞඛ්‍ය සම්පන්න සමාහිත හිතකට පුළුවන් වෙනවා මේ බුදු බණ තේරුම් අරගන්න. තේරුම් අරගෙන වඩ වඩාත් ලං කරනකොට ඒ හිත කැමති වෙන්නේ නෑ ලාමක දේවල් වලට ඊට පස්සේ. ඉස්සරලා නම් ලාමක දේ දන්නෙත් නෑ, ගැඹුරු දේ දන්නෙත් නෑ. නමුත් අර එක මධ්‍යස්ථ අරමුණේ නැවත නැවත යෙදවීමෙන් හිත Taman වශයෙන් හිත ගන්න පුළුවන් තරමට ශක්තිමත් වුණාම තමයි ඒ තුල ප්‍රතිශක්තිය වැඩෙන්නේ. මේ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වැඩිච්ච කෙනාට නම් බොරුවකින් රවට්ටන්න හැදුවත් ඒ පුද්ගලයා දෙසරයක් කල්පනා කරනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා කියන ඕනම දෙයකට අහු වෙනවා මොකද තමන්ගේ හිත දුර්වල නිසා. ඒ නිසා මූල ආරමුණක් තේරුම් අරගෙන නැවත නැවත යෙදවීමෙන් අපි හිතට තැම්පත් වෙන්න ඉඩ හරිනවා. මේ තැම්පතු භාවයේ යම්තාකල් දවස පුරා පවතිනවද ඒ තාක්කල් තැන්පත් හිත මේකය ඒකට ගොදුරු වෙන අරමුණ මේකය කියන විදිහට නාම ධර්ම රූප ධර්ම වැටෙනවා මේ නාම ධර්ම රූප ධර්ම වැටහීම ඊ타ත්ම පදනමයි පිරිසිදුකමයි ඒ මත නාම ධර්ම නාම ධර්ම වලට ඊගාට බලපාන හැටි රූප ධර්ම රූප ධර්ම වලට බලපාන හැටි නාම ධර්ම රූප ධර්ම වලට බලපාන හැටි රූප ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි ආකාරයට මේ අතර සම්බන්ධය වැටහෙනකොට මේ පුද්ගලයා නැවතත් බාහිර ਸਰව බලධාරී දෙවියෙක් පිළිගන්නේ නැහැ. බාහිරේ Taman නොදැන සිදුවෙන දෙයක් නැත්නම් විශේෂ ආකර්ෂණ ශක්තිය විශේෂ බලපෑම් මේකේ තියෙනවා කියලා පිළිගන්නේ තියෙන දේ නොපිළිගන්නේ කර්මානුකූලව සිදුවෙන දේ පිළිගන්නවා ඍතු අනුව වෙනස් වෙන දේ පිළිගන්නවා ආහාර අනුව වෙනස් වෙන දේ පිළි අර ගන්නවා හිත නිසා වෙනස් වෙන හැටි පිළිගන්නවා මෙවුවා සාධාරණ හේතු ඒ නිසා මේ පුද්ගලයා අහේතුක දිට්ටි ගන්නා වූ නැත්නම් මේ ජීවිතයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. කිසිම හේතුවක් නැතුව නෙවෙයි මේ ලෝකේ පහළ වෙන්නේ කියන විෂම දේවල් වලට යන්නෙත් නැහැ. ඒකේ එකම හේතුව දෙවියන් වහන්සේ කියලා ගන්නා වූ නිර්මාණවාදයක් පිළිගන්නෙත් නැහැ. මේ විදිහට විශාල පිරිසිදු වීමක් ඉදිරියට යෑමක් යෝගාවචරය තුළ සිදු වෙනකොට හැම මොහොතක්ම පරෝජනයක් ගන්න පුළුවන් නාස්තියට නොයනා වූ තමන් වශයෙන් අර්ථ සිද්ධියක් වෙන සිද්ධියක් වෙනවා එවැනි පුද්ගලයෙක් බාහිරයටත් කවදාකවත් ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. ප්‍රශ්න වලට අඩුම වශයෙන් සමාහිත භාවයක් ඇති කර නැත්නම් විසඳුමක් හොයනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කිරීමේදී හිත තැම්පත් වීමත් තැම්පත් හිත බොරු මිත්‍යා ඉවත දැමීමත් ඒ පිරිසුදු භාවයේ තුල ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමත් කියන දේ සිදු වෙනකොට යෝගාවචරයා පිහිටියා වූ ඒ මූලික ඕකප්පන ශ්‍රද්ධාව දවසින් දවස පිරිසිදු. දවසින් දවස අත්දකින්න පටන් අර ගන්නවා. මේ විදිහට තේරුම් අරගන්න ඕනේ නාම ධර්ම රූප ධර්ම අතර ඇත්තා වූ මේ හේතුඵල සම්බන්ධතාවය කියන වැඩපිළිවෙල දවස පුරාම කොයි වෙලාවේ කොයි දේ අතින් Tamanට ප්‍රයෝජනක් වෙයිද කියන්න බෑ. ඒ නිසා ඒ අතින් බැලුවත් යෝග අවතරයාගේ යුතුයකම වශයෙන් සතිමත් වීම ඉතාමත් වැදගත්. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ දේ මේ ධර්මතාවය හතර පැත්තකට ගොනු කරලා පෙළ ගස්සනවා සතිපට්ඨාන හතරක් විදිහට කායේ කායානුපස්සී විහෙරති මුලින්ම ඊටාම ප්‍රකට වූ කාය කියනා වූ ගොරෝසු දෙහි යෝගාවචරය හැතිරෙනවා. මේ කාය කියනකොට ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියලා මහා භූත හතර ප්‍රකටයි ප්‍රධානයි. එයිමුත් යෝගාවචරයාගේ අවධානය යොමු කරවන්නේ මේ වායෝ ධාතුවේ වැඩ පිළිවෙලකට. ආස්වාද ප්‍රස්වාසයේ හෝ වේවා උදරයේ හිඳීම හැකිලිම හෝ වේවා මේ වායෝ ධාතුවට හිත යොදවීම තුළින් යෝගාවචරයාට ත්‍රිසිසේ තමන්ගේ කය අවබෝධ කරගන්න ඉඩ දෙනවා. නමුත් කය අවබෝධ කරගන්න ඉඳගත්තා කියලා හරියන්නේ නැහැ. කයේ අනුවම යනා වූ වේදනාව ඒකාන්තයෙන්ම විනාඩි 10කින් හෝ 15කින් හෝ පැයකින් හෝ දෙකකින් හෝ මතුවෙනවා. ඒ අනුව යෝගාවචරය මීළඟට වේදනානුපස්සනාව බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරනවා. ඒ නිසා වේදනාවන් පස්සනාව කියලා කියන්නේ පරාජයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම භාවනාවේදී නුණ දිය යුතු දෙයක්. ඒ වගේම ජයකුත් නෙවෙයි. මොකද වේදනාව කියන්නේ දුකක්. ඒ නිසා වේදන භාවනාදිගේ ඉදිරියට යනකොට යෝගාවචරයට ජය පරාජය දෙක නැතුව යනවා. ඒ විදිහට කල්පනා කරන යනකොට යෝගාවචරයට හිත වැඩ කරන හැටි නැත්නම් හිත භාවනාවට බලපාන හැටි භාවනාව හිතට බලපාන හැටි ආදී විදිහට හිතේ වැඩපිළිවෙල තේරුම් අරගන්නකොට භාවනාව තුන්වෙනි සතිපට්ඨාන මට්ටමට දියුණු වෙනවා චිත්තානුපස්සනාව මෙන්න මේ තුන කාය වේදනා චිත්ත කියන ධර්මතා තුන තේරුම් අරගත්ත කෙනා තමයි අවසානයේ ඉතුරු සියලු දේම කියනා වූ ධර්මානුපස්සනාව. ඇසීම්, දැකීම්, ආග්‍රහණ කිරීම, රස බැලීම, ස්පර්ශ හිතට එන හිතවිලි ධර්මාරම්මනේ සෑම දෙයක්ම කියනවා මේ ධර්මාරම්මන වලට. එතෙන් ගියාට පස්සේ යෝගාවචරය සම්පූර්ණ නිසද්ද පුද්ගලෙක් වෙන්න පුළුවන්. සම්පූර්ණ මුනිවරයෙක් වෙන්න පුළුවන් මේ වැඩේ කරගන්න. ඒ නිසා මේ එකින් එක එකින් එක ගොඩ ගහලා ක්‍රමානුකූලව ගොඩ ගහගෙන යන වැඩපිළිවෙලකයි අපි මේ යෙදී සිටින්නේ. අපි එදා ධර්ම දේශනාව අවසානයේ මතක් කළ විදිහට මෙතනින් මේ තරමට යම් ප්‍රමාණයකට අධ්‍යක්ීම් සහ බුද්ධ දේශනාව සම්බන්ධ කරගත්ත යෝගාවචරයේට කම්ම වට කිලේශ වට කම්ම වට විපාක වට කියන විදිහට මේ සංසාරේ කරකැවෙන ආකාරය මතක් කර දීමටයි සැලසුම් කරගෙන තිබුණේ නමුත් මේ තාක්කල් සාකච්ඡා නොකරපු සක්මන පිළිබඳව කෙටි විස්තරයක් කිරීමට අද ඉතුරු කාලය ගන්න බලාපොරොත්තු වෙනවා පරියංග භාවනාවත් විවිධ දවසේ වැඩ කටයුතුත් අපි සාකච්ඡා කළ නිසා ඉතුරුව තියනා වූ වඩා ආනිසංසදායක වූ සක්මන ගැන පිටියෙන් සඳහා කරන එක හොඳයි කියලා හිතෙනවා. සක්මන් භාවනාව ගැන කල්පනා කරනකොට විශේෂයෙන්ම විපස්සනා භාවනාවට බණහන විපස්සනා යෙදෙන යෝගාවචරයෙන් ගැන කල්පනා කරනකොට උපදෙස් දෙන්නේ ඒ සක්මනේ තමන් තබන පියවර අනුව මෙනෙහි කිරීමයි. සමත භාවනාව වඩන ඇත්තන්ට උපදේශ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ විදිහට සක්මනට ලැබෙන උපදේශය තමයි පරියංකයට හා සමාන ප්‍රමාණයක් අඩුම වශයෙන් සක්මන පවත්වන්න ඕනේ. ඒ නිසා මේ භාවනා ක්‍රමයේදී පැයක් පරියංකයේ පැයක් සක්මන වශයෙන් මූලික උපදෙස් දෙනවා. ඒ සක්මන තුල මුලදී අර පරියංකයෙන් නැගිටපු ගමන් නිසා සාමාන්‍ය වේගයෙන් ගමන පවත්වනවා. Taman මුලින්ම අධිෂ්ඨාන කරගන්න මම මෙතන නතෙන්ට සක්මන් කරනවා කියලා ඊට පස්සේ දකුණු පායෙන් මේ සක්මන පටන් අරගන්නවා අධිෂ්ඨාන පූර්වක මම මේ සක්මනේ ඉන්නේ කියලා හරියට බුදුගේක ඉන්නවා වාගේ පරියංකේක ඉන්නවා වාගේ සම්පූර්ණ ධානාගතව සමවැදුණු ස්වරූපෙන් ඒ සක්මන්ට පෙළඹෙනවා පෙළඹිලා මුලින්ම වම දකුණ කියන විදියට පහසු මන මෙනෙහි කිරීමේ ක්‍රමයකට සක්මන කරගෙන යනවා එතකොට අර පරියන්කේදී තිබුණ හිරි ගති වේදනාවලට සහනයක් සුවසහනයක් පත් වෙනවා. සමනයක් සිදු වෙනවා. එහෙම කරගෙන යනකොට හිත yaadෙන සමාධිමත් වෙන ස්වරූපයක් තියෙනවනම් ඒ වම කියලා එකවරක් මෙනෙහි කරපු එක වම් පායේ එසවීම වම් පායේ තැබීම කියලා දෙකකට කඩලා අභ්‍යාසය වැඩි කරනවා. දකුණ කියලා ගත් එක දකුණු පායේ එසවීම දකුණු පායේ තැබීම වශයෙන් එතනත් දෙකට කඩලා එසවීම තැබීම එසවීම තැබීම වශයෙන් මෙනෙහි කරගෙන යනවා. මේ විදිහට තවත් විනාඩි 20ක් විතර කරගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා නම් yaadෙනවා හිත තැම්පත් වෙන ස්වරූපයක් ඊට පස්සේ අවසාන වේලාවේදී යෝගාවචරය අර දෙකට කඩාගත් එක තුනට කඩලා ඔසවීම යැවීම තැබීම වශයෙන් මෙනෙහි කරනවා මේක මේ වෙනකොට අහලා තියෙන උපදේශයක් නමුත් ඔය අටකථාචාරීන් වහන්සේලා විසින් සංග්‍රහිත පොත්වල මේක දිනු කරගෙන ගිහිල්ලා පියවර 6කට එක වම කියන එක පියවර එක පියවරක් කොටස් 6කට කඩලා මෙනෙහි කිරීමකුත් තියෙනවා. නමුත් මේ මෙහි දෙන උපදේශ වල හැටියට මේ තුනකට එසවීම යවීම තැබීම ප්‍රමාණවත් වෙනවා. ඒකට කරුණු තේරෙයි ඇයි එහෙම කරන්නේ කියලා. මේ විදිහට භාවනාවේ සක්මන් යෙදලා ඉන්න යෝගාවචරය එසවීම අවස්ථාවේදී මේ කියන හේතු ධර්ම, ඵල ධර්ම වැඩ කරන හැටි මේ එසවීම තුලින් බලාගනිමේ කියන ගෞරවයෙන් සැලකිල්ලෙන් උනන්දුවෙන් භාවනා කරනකොට එසවීමට කැමැති හිත අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ මේ අවසාන පියවර එසවීම යැවීම තැබීම මොකද එතනට වෙනකොට තමයි සමාධිය වැඩ ගන්න පුළුවන් තරමට හොඳට ශක්තිමත් වෙලා තියෙන්නේ කරුණු කාරණා වැටහිම උච්ච වෙන්නේ මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී එසවනවා කියනා වූ එසවීමේ කැමැති හිත පහළවීම ඒ පහළවීම එසවීම පවතින තාකල් හිත අලුත් පවතින හැටි ඒ අනුව එසවීමේදී ක්‍රමයෙන් ඒ ඔසවන පය වම පය හෝ වේවා දකුණු පය හෝ වේවා ක්‍රමක්‍රමයෙන් බර දෙයක් සැහැල්ලු වේගෙන ඉහළට ඇදීගෙන එන ආකාරය ඉදිරියෙන් ඉදිරියෙන් තිබුණා වූ බරබර ගති අඩු වෙලා ක්‍රමක්‍රමයෙන් සැහැල්ලු සැහැල්ලු භාවයටපත් වේගෙන එන ආකාරය ක්‍රමක්‍රමයෙන් යෝගාවචරයට දක් ගන්න පුළුවන් වෙනවා මේ දැක ගැනීමේ වැඩපිළිවෙල සාර්ථක වෙන්න නම් නැත්නම් මේ භාවනාව මානසිකාරයේ සම්පූර්ණ වෙන්න නම් යෝගාවචරයා ඒ ඔසවන අවස්ථාවේදී ඒ ඔසවන දේට හිත යොමු වෙලා තියෙන්න ඕන. මානසිකාරය එතන තියෙන්න ඕන. ඒ මානසිකාරයේ එතන තියෙද්දී තියෙන්න තිබිය යුතුව පවතිද්දී එහෙම මේ දුවන ගතිය නතර කිරීම නිසා තමයි අපි මෙනෙහි කිරීම කරන්නේ. ඔසවන අවස්ථාවේදී ඔසවන ඔසවනා කියලා මෙනෙහි කරන්නේ අර මානසිකාරය හිතුමනා අපේ අයාලේ නොයන්ට. ඒ විදිහට මෙනෙහි කරමින් ඔසවන අවස්ථාවේදී ඔසවන දේට හිත යොදනකොට දිගින් දිගටම වීර්ය කරන්න වෙනවා. එහෙම නැත්නම් හිත වහවහ වෙන අරමුණු දිගේ වෙන තැන් වලට යන්න බලනවා. මොකද පරියන්කේදී වගේ ඇස් දෙක වහගෙන අතපය වකුතු කරගෙන ඉන්න තැනක් නෙවෙයි. ඉරියව්ව එකක් නෙවෙයි. මෙතන ඉරියව් වෙනස් වෙන ස්වරූපයක් තියෙන නිසා අධික වීර්යයක් මෙතනදී අවශ්‍ය කරනවා. යන වෙලාවේ හැටියට යන වේගයේ හැටියට යන වමන වමේ හැටියට දකුණන් දකුණේ හැටියට එසවීම නම් එසවීමේ හැටියට චේතනාව නම් චේතනාවේ හැටියට රූපේ නම් රූපේ හැටියට හරියට තෝරන්න ඕනේ මොකද වැඩ රාශියක් තියෙනවා ඒ දේ නැවත නැවතත් හිත යොදවනවායි කියලා කියන්නේ මෙතන වීර්ය අවශ්‍ය කරනවා ඒ නිසා නිවැරදි එල්ලයක් මුලින් තියෙන්න ඕනේ අකණ්ඩව වීර්ය පවත්වා ගන්න ඕනේ නොනිමි වීර්යයක් තියෙන්න ඕනේ අන්න ඒ විදිහට කරගෙන යනකොට මේ එසවීමේ වැඩපිළිවෙලේදී පහළ වෙන්නා වූ තද ගති, බුරුල් ගති, බර ගති, සැහැල්ලු ගති යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට වැටහිගෙන යන වැඩපිළිවෙල තුල ඊටාමත්ම යාදෙන වෙලාවක් ආවොත් මාර්ගඵල ඥාන පවා ලබා ගන්නට දුෂ්කරතාවයක් මෙහි ඇත්තේ නැහැ. ඒ සම්බන්ධ විස්තර ඒ අදාළ පත්පොත්වල සඳහන් වෙනවා. ඒ තරම් ආනිසංස ජනකයි. ඒ කියන්නේ මේ එක එසවීමක් තුල පංචාංගික වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය පංචාංගයක් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පය ඔසවන වෙලාවේදී ඔසවනවා ඔසවනවායි කියලා මෙනෙහි කරමින් හිත එහි නැවත නැවත යොදන්ට නම් අපි නිතරම ව්‍යායාමයේ පවතින්න ඕනේ. මේ සම්මා වායාමයේ කියන්නේ. නැත්නම් ව්‍යායාම තමයි අපි කරන්නේ. නමුත් සම්‍යක් ව්‍යායාමයේ මෙතන පවතිනවා. ඒ ව්‍යායාමයේ පවතින නිසා ඒ එසවීමේ වැඩේට හිත වටිනවා. හිත ඒ අනුව යනවා මේකට අපි වෙන වචනයක් කියනවා සතිය කියලා. මේකට කියනවා සම්මා සති. සම්මා ව්‍යායාමයේ නිසා නැවත නැවත එහිම යෙදවීම නිසා ඔසවන අවස්ථාවේ එසවීම විශේෂයි හිත වැටි යනවා. එසවන බවට හිත අප්‍රමාදීව බලාගෙන ඉන්නවා. පසුවසන්නේ නැහැ, ඉස්සර වෙන්නේ නැහැ. මේකට කියනවා සතිය කියලා. ඒ නිසා සම්මා වායාමයේ නිසා සම්මා සතිය වැඩෙන්න ගන්නවා. මෙන්න මේ දෙක එකලස් වුණොත් කොතනක හරි සම්මා වායාමය සම්මා සතියත් හිතේ සමාහිත භාවය ඇති වෙනවා. හිතේ තැම්පත්කම ඇති වෙනවා. ඒ දේ එසවීම වෙනදට වඩා ඇතුළක් දැක ගනිමින් හිත එහි වැටි ගන්නවා. මේකට කියනවා සමාධි කියලා. හිත එසවීම විශේෂ ක්ෂණ ක්ෂණ වශයෙන් සමාධිය ඇති කරන්න පටන් අර ගන්නවා. නමුත් අපි සමාධි අපේක්ෂා කෙරුවට සතිය නැත්නම් එතන සම වීරිය නැත්තම් කවදාකවත් එතන සමාධියක් නැහැ. එතකොට අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේ කල්පනා කිරීමෙන් විතරයි. හිතා ගන්න හිතුමනාවක් විතරයි. නමුත් සම්මා සමා ව්‍යායාමයක් සම්මා සතියක් ඇතිව හිත සමාධිගත වුණොත් අන්න යෝගාවචරයට නැවත නැවතත් එහිම නැත්නම් හරියටම එසවීමේ අවස්ථාවේදී එසවීමේ ඇති දේට හිත යදවීම ඉතාම පහසු වෙනවා. මේකට කියනවා සම්මා සංකප්පය කියලා. හරියට නියම සංකල්පේ පහළ වෙනවා එසවන වේලාවේදී එසවීම සිදුවෙන හැටි මේ නිසා යෝගාවචරයා හරියට සීන කන්නාඩියක් අල්ල පුංචි දෙයක් විශාල කරලා බලලා ඒ විස්තර දැක ගන්නවා වගේ මෙතන ඇත්ත ඇති හැටි තේරුම් අර ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය මෙතන පහළ වෙනවා. එසවීම මත එසවෙන වේලාවේදී එසවම බව මෙනෙහි කරමින් ඉන්නා හිතට සමාධිගත හිතට සම්මා සමාධි සම්‍යක් දිට්ඨිය පහළ වෙනවා. මේ විදිහට සම්මා සංකල්පයයි සම්මා දිට්ඨියයි කියනා වූ මේ ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙනකොට යෝගාවචරයට ඒ තුල රූප ධර්ම රාශියක් සහ නාම ධර්ම රාශියක් හැර වෙන දෙයක් නැහැ කියන සත්වයේ පුද්ගලයක් නැහැ කියන ස්වරූපයට වැටෙනවා. මේ විදිහට එසවීමේ වාරය දිගටම මේකට බාහිරින් බලපාන කෙනෙක් නැහැ මගේම මේ ඉදිරියට ඇත්තා වූ ඉදිරියෙන් ඇත්තා වූ සමාධි ස්කන්ධය ඒ කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එකලසත් ඒ මත පහළ වෙන්නා වූ සම්මා සංකප්ප සම්මා දිට්ඨි කියනා වූ ඥාන මාර්ගයත් ඉදිරිපත් වෙනකොට සම්පූර්ණ සිද්ධිය පැහැදිලි වෙනවා මේ ආවට යවන අවස්ථාවට එනකොට යෝගාවචරයට වැටෙනවා යැවීමේ චේතනාව ඒ චේතනාව අනුව පාවීගෙන යන්නාසේ ඇදීගෙන යන්නාසේ සැහැල්ලු භාවයට යන්නාසේ පුපුරු ගහන්නාසේ මේ পায় ඉදිරියට ඇදී යන ස්වરૂපය මෙතනදී අර විදිහටම යම් අවස්ථාවක නම් සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ තුල යෝගාවචරගේ සංකල්පය යැවීමටම යෙද වෙනවා යැවීමම දකිමින් ඇත්ත හැටියට දකිමින් සම්මා දිට්ඨිය පහළ වෙනවා මේ විදිහට පංචාංගික වූ ආර්ය මාර්ගය සම්පූර්ණ වෙනවා තබන අවස්ථාවට වෙනකොටත් මුලදී පවතින ආ වූ ගුරුල් ගති, සැහැල්ලු ගති, පාවෙන ගති ක්‍රමක්‍රමයෙන් ගිවි ගෙවි බර ගති බර ගති මතුවීමෙන් අවසානයේ ඝන දේක පය ගැටෙන තාක්කල් මේ සිද්ධිය වෙනකොට යෝගාවචරයට තැබීමේ අවස්ථාවෙදිත් මෙනෙහි කිරීම යම් තාක් සාර්ථකද හිතේ උනන්දුව ව්‍යායාමයේ සාර්ථකද ඒ තාක්කල් තැබීමේ ක්‍රියාවලිය දැක ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඔසවීම, යැවීම, තැබීම වශයෙන් මෙනෙහි කරගෙන යනකොට විශාල ආනිසංස රාශියක් අර කියපු සම්මා දිට්ඨිය තුලින්ම පහළ වෙන්න පටන් අර ගන්නවා. බුදුරජාණන් වහන්සේ පවා සක්මනේ ආනිසංස පහක් ගෙන අර පහන්ට දක්වන්නට යෙදිලා තියෙනවා. අංගුත්තර නිකායේ දක්වනවා චංකමානිසංස සූත්‍රයේ. ඒකදී සඳහන් කරනවා ඒ සංකම සක්මන නැවත නැවත පවත්වන පුද්ගලයා අද්ධානක්ඛමෝ කියන පළවෙනි ආනිසංසය. අද්ධානක්ඛමෝ කියලා කියන්නේ දුක ගමනක් යෑමේදී පහසු වෙන, මතු වෙන දුෂ්කරතා ඉවසා ගන්න පුළුවන් ශක්තියක් පහළ වෙනවා. වෙන විදිහට කියනවා නම් මොනම වැඩක් හෝ දුරදිග යන වැඩක් අතරමැග කඩා නොතබා දිගට කරගෙන යෑමේ යම් කිසි කෙනෙකුට මේ ලෝකේ ශක්තියක් තියනවාද? ඒ පුද්ගලයා මෙන්න මේ සක්මන දිනු කිරීමෙන් ලැබපු ආනිසංසයක් නිසා මේ දේ කරගෙන යන්නේ. භාවනා කර්මාන්තයේ දුරදිග යන්නතෝ කඩා වැටෙන්නේ ඉඳුරංගේ නැත්නම් ඉරියාපතවල සමබරතාවය නැති නිසා. සමබර වෙනවනම් පරියංගයට පස්සේ නැගිටලා ඇවිදිනකොට ඉරියා සමබර වීම නිසා භාවනා ජීවිතය දිගට ගෙනියන්න පුළුවන්. ඒ නැත්නම් දිග ගමනකට ඉවසීමේ ශක්තිය පහළ වෙනවා. කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අද වාගේ මේ නම් වශයෙන් කියවතින වාහන මොනවත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා දැනට සිට දැනට ඉගෙන ගන්නතෝ භාවනාව සඳහා කොච්චර දුර දිග ගියාද? ඒ ගියේ මෙන්න මේ සක්මන පුරුදු කරපු නිසායි. ඒ වාගේම තමයි ප්‍රධානක්ඛමෝ ප්‍රධානක්ඛමෝ කියලා කියන ප්‍රතන් වීරිය පහළ වෙනවා. අදිස්ථාන ශක්තිය යෝගාවචරයට පහළ වෙනවා. මම කල්පනා කරගෙන වාඩි වුණොත් මෙච්චර වෙලා ඉන්නවයි කියලා ඒ වෙලාවෙ ඉන්න පුළුවන් වෙනවා. සක්මනේ මෙච්චර වෙලා කරනවා කිව්වොත් ඒ දේ කරන්න පුළුවන් වෙනවා. භාවනා කරනවා මාර්ගඵල අවබෝධය ලබනවා කිව්වොත් ඒ දේ කරගන්න පුළුවන් චෛත්‍යික ශක්තියක් පහළ මේකත් අර කලින් කිව්වා වගේ වාහනේ දුවන තාක්කල් බැටරිය charge වෙනවා වගේ තමයි මේ සක්මන කරන තාක්කල් යෝගාවචරයාගේ භාවනා ජීවිතය පසුබාහට දෙන්නේ නැහැ. භාවනා ජීවිතයේ ඉදිරියට ගෙනියනවා මොකද මේ වීර්යයේ තියෙනවා ඥානේ ඥානයට ඉස්සරහට تعلق කරන ගතිය. පියවරෙන් පියවරට ඉස්සරහට تعلق කරන ගතිය. ඉරියව්වෙන් ඉරියව්වට ඉස්සරහට تعلق කරන ගතිය. ඒ නිසා යෝගාවචරයේ මේ සක්මන සහැල්ලු කරන්න නරකයි. සක්මන ඊටාමත් වමනායෙන් කරන්න ඕනේ මේ අධධානක්කම ප්‍රධානක්කම කියන මේ දෙක ඇති කරගන්න. ඒ වාගේම තමයි අප්පාවාදෝ හෝති. එවැනි යෝගාවචරයාගේ ඉරියව් සමභාවය නිසා අල්පාබාධ පුත්කලේ බාටපත් වෙනවා. ශරීරාබාධ අඩු වෙනවා. ඉඳගෙන ඉන්නකොට ලේ ධාතුව තැම්පත් වෙනවා. සක්මන් කරනකොට ලේ ධාතුව ශරීරේ පුරා විසිරී යනවා. හතරවෙනි ආනිසංසය තමයි අතිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගප්පති. හොඳට කන බොන දේ හොඳට දිරවන. ඒ නිසා දානේ වැළඳුවාට පස්සේ සෑම විටකම කොයි භාෂා ධර්මෙත් අදාළ දෙයක් තමයි පැයක් හමාරක් සක්මන් කරන්න ඕන. නිින්දෙන් අවදි වුණාට පස්සේ මුලින්ම සක්මන් කරන්න ඕන. මේ සක්මන් කෙරුවේ නැත්නම් සක්මන් කරන්න නැතුව වාඩි වෙච්ච යෝගාවචරය බැටරිය බහපු කාර්යයක් වගේ. ගහනවා ස්ටාර්ට් කරනවා සද්ද දාගෙන ඉස්සරහින් ඉඳිම නතර වෙනවා මගට යනකොට හිටිනවා. ආයසරයක් ස්ටාර්ට් කරනවා ආයසරයක් හිටිනවා. එතකොට බැටරිය බහිනවා තල්ලු කරන්නේ. අන්න ඒ වගේ තමයි ගිහිල්ලා වාඩි වෙනවා. දෙසරක් තුන් සැරයක් නම් හොඳ තාලෝක පහළ වෙනවා. හිත මෙනෙහි කිරීම යනවා. උඩපු ගාන ඔළුව ගැස ගැස්සිලා යනවා නිදිමත පහළ වෙනවා. ආයතරයක් යනකොට ආයතරයක් එහෙම කරනවා. දෙතරේ තුන්තරයයි අතහැරලා දානවා. පස්සේ සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා. ළඟ ඉන්න කෙනාටත් ඉන්න බැරි වෙන්න ගොරවනසක්. අන්න ඒකට හේතුව සක්මනේ අඩුපාඩු. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් සඳහන් කරනවා චංකමනාදිගතෝ සමාධි චිරත්තිතිකෝ හොති. මේ විදිහට ඔසවමින් ඔසවන බව මෙනෙහි කරමින් දැන ගැනීම, යවමින් යවන බව මෙනෙහි කරමින් දැන ගැනීම කියනකොට පරියන්කේ දැනගන්නවට වැඩිය වැඩක් කරමින් දැනගන්න නිසා වීර්ය දෙගුණ වෙනවා. එවැනි වීර්ය දෙගුණව ලබා ගන්නා සමාධිය දුරදිග යනවා. කල්පවතිනවා. ඒ නිසා සක්මන විනාඩි 15 නම් කරන්න පුළුවන් සක්මන් කරලා වාඩි වෙන්න විනාඩි 30ක් කරන්න පුළුවන්. 30 නම් 35යි 40යි ওই විදිහට වැඩි කරගෙන යන්න පුළුවන්. මේ නිසා සක්මන පුංචි කරන්න එපා. සක්මන නොසලකා හරින්න එපා. සක්මන මේ විදිහට කරගෙන ගියොත් පරියන්කයට ලොකු අස්වැසිල්ලක්. අස්වැසිල්ලෙන් නැවත පරියන්කේ සක්මන්ත අසැතිලා මේ විදිහට දිගට වැඩ කරගෙන යනකොට මේ කරගෙන ගිය වැඩ පිළිවෙලට ඒකාන්තයෙන්ම අසැතිලක් වෙනවා කාම කුචිය රසය අතහැරලා ආපු අත්තන්ට ධර්ම රුචිය ධර්ම රසය ලැබීම නිසා වැඩ පිළිවෙලට යාදෙන ජෝඩ වෙන ගතියකටපත් වෙනවා කරගෙන යන වැඩ පිළිබඳ සන්තෝෂය පහළ වෙනවා ඒක ඊටාම අවශ්‍යයි නැත්නම් මේ සම්මාදීමේ